ලේසියෙන් නමන්න බෑනේ. එයාගේ බුද්ධිය මහින් වෙන නිසා ඒක. ලේසියෙන් පිළිගන්න කෙනෙක් නෙමෙයි. එහෙම එතකොට ඒක අර එයා අන්‍යලබ්ධි කියන්නේ අර ඒ බුදුවරයෙක් පහළ වුණා නම් බුදුවරයෙක් ගැන ගණන් නොගෙන ඉන්න පුළුවන් මොන ගැහෙනවා. මොන ගැහුණායින් පස්සේ හරියනවා. මොන ගැසුණායින් පස්සේ බුදු බුද්ධ බුදුහාඳුරන්ගේ බුද්ධියෙන් නෑ ගැට හඳුනන් ගැන යට වැටීම ඇති වෙන ඇති වෙනවා. ඉතින් එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට මේ මේ දැන් අපි යම්කිසි භාවනාවක් කෙනෙකුට පුරුදු කරනකොට හෝ යම්කිසි යහපත් මාර්ගයකට යොමු කරනකොට මුලදී ඊටා උසස් යටහත් පහත් ස්වභාවයකින් ඇවිල්ලා සමහර විට ටිකක් දියුණු වෙගෙන යනකොට බොහොම දැඩි ආඩම්බර ස්වරූපයකින් ගුරුවරයාත් අමතක කරන්නේ කුමන ඒකට භාවනාව සෞත්තු වෙනවා. ඒ එහෙම හුඟක් අත්දැකීම් තියෙනවා. එහෙම වෙන්න හේතුව. එයා මොඩකම. පරිදි කරා. මොඩකම නේනම් උඩ වෙන්නේ නැහැ නැත්නම් මොකක් හරි එයාට යම්කිසි බල ශක්තියක් ලැබෙනවද එහෙම වෙන්න? ඒ කියන්නේ මෙහෙමයි. ඒ භාවනා කරලා ටිකක් දියුණු දියුණු වෙනකොට ඇත්ත වශයෙන්ම මම ශක්තිය Taman තුළ ඇති වෙනවා. එතකොට එයාට නිකන් හිතෙනවා මේ ගැඹුරට කල්පනා නොකරන මිනිහෙක් නිසා ගුරුවරයා ගැන එයා දන්නේ නැහැ නේද තත්ත්වේ හරියට. දන්නේ නැති නිසා තමයි මොහොතකම නිසා මම දැන් ගුරුවරයාට සමානයි. ওই තත්ත්වේ එයාට ඇති වෙනවා. ඇති වෙන මොහොතකම් කරනවා. දෙවිදත්තේ ප්‍රාණයට ඕකනේ වුණේ එයාට ඉරිදී තිබුණා. ඉරිදීෙන් යමක් පාන්න පුළුවන්. ඉතින් ඔය ඒ ඉරිදී ශක්තියෙන් බොහොම බලවත් වෙලා හිටින්දා එයා හිතුවා මටත් බුදුහාරණ தත්ත්වය ගන්න පුළුවන් කියලා ඔය මානෙන් නෙවෙයි එයා බුදුරෙක් කටියට ක්‍රියා කරන්න ලෑස්ති වෙලා බුදුහාරණෙන් විශේෂ බාර දෙන්න කියලා කිව්වේ. ඒ මානෙමයි. මානෙ. එතකොට දැන් යම් කෙසේ දැන් irdi බල වලින් දැන් වේදයේ පෙන්වන අර සමත භාවනාවන වලින් ලබන 이르දි වලින් යම් කරන ප්‍රාතිහාර්යයි බුදුහාමුදුරෝ බුදුහාමුදුරෝ කරන ලද ප්‍රාතිහාර්ය අතර යම්කිසි වෙනසක් තියනවාද? බුදුහාමුදුරේ ප්‍රාතිහාර්යයේ බුදුහාමුදුරෝ ඊට වඩා බරපතලයි ඊට වඩා මේ මේ බොහෝතෙන් තමන්ට වසන් කිරීමේ ශක්තිය තියෙන බුදුහාරවට අරගේ සීමා සාහිත්‍ය. දැන් ඔය විරුද්ධ ප්‍රාත්‍යහාරය කිරීම ආදී යෝග බරගෙන කියනකොට බුදුහාරවන්ගේ ශ්‍රාව ඉහළ ශ්‍රාවකයන්ගේ යෝග බල හරියට සූර්යාලෝකයේ වාගේ අනික් අත්තන යෝග බල අන්‍ය තීර්ථකයන්ගේ තරවේලිය වාගේ තරවේලියෙන් පේනවා නමුත් අච්චර හොඳට පේන්නේ නැහැ අනේ වගේ වෙනසක් තියෙනවා එතකොට ඒ ප්‍රත්‍යාරය පෑම බොහොම විට මේ තහනම් කරලා තියෙන්නේ බුදුහාම විපාකේ මොකද හිප්නොටිසම් වලින් පුළුවන්. ගාන්ධාරි විද්‍යාව කියන්නේ ඉතින් හිප්නොටිසම් වලට. ඒ හිප්නොටිසම් ඊටාම ඉහළ දිනු කරපැත්තන්ට හුඟා පුදුම දේ කරන්න පුළුවන්. තව තියෙනවා පර්ෂියන් මැජික් කියලා එකක්. ආ ඍෂි දැන් ඒ ඒ ඉදිබල ප්‍රශ්න විසඳුණා මේ ඍෂිවරු සාමාන්‍ය වසර දහස් ගණනක් ජීවත් වෙනවා කියන එකත් බුදුරජාණන් සමහර බුදුවරු කැමතිනම් කල්පයක් ආයුෂ විඳිනවා කියන එකත් අතර සමානත්වයක් තියෙනවාද? ඍෂිවරු සමහර ඍෂිවරු හිමාලයේ ඍෂිවරු දහස් ගණන් ජීවත් මට තේරෙනවා. ඍෂිවරුන් තුර ලෝකේ ඉඳීමේ ආසාව තියෙනවා. භව ආසාව තියෙනවා. ඒ නිසා යත්තනේ ශක්තියෙන් බොහොම කලින් ඉඳ වෑයම් කරනවා. බුදුහාමුදුර භවතාව නැහැ. ලෝකයට මෙහෙ අක්‍රීමටයි තමයි ජීවත් වෙන්නේ. මෙහෙ සම්පූර්ණ වෙලාවයි මෙහෙ ගෙන යන්න තවයි ඇති වුණායින් පස්සේ ලෝකෙන් අත් වෙනවා. එහෙමනම් සාමාන්‍යයෙන් කල්පයක් ඉරදලවනේ නමුත් බුදුහාමුදුර වයස 80 වෙන කාලේදී උන්වහන්සේට පේනවා දැන් මම නැතුවට මගේ ශ්‍රාවකයෝ මේ ධර්මය ගෙන යන්න මම පෙන්වව මාර්ගය හරියට උගන්වන්න මාර්ගයේ මිනිස්සු යන්න ඕන නැති දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර පිරිසම ඉන්නවා. දැන් මං ඉන්නේ නැතුවට කපාරුව. ඉතින් මං ඉන්නවා නම් ජීව ජීවත් වෙන්න ආසාවටයි. ලෝකේ ඉන්න ආසාවටයි. දැන් ඉතින් ඇති. කියලා බුදුහාරෝ තීන්දුව කරගත්තා. ඒකයි. ඒක දැන් යම් කෙනෙක් කිව්වනම් ඒ අවිනන්තව ස්වල්ප ටික දවසක් ඉන්නවා ඇත්තනේ කරච්චලේ ඉඳලා.